ධර්මානුශාසනාව උතුම් වූ සී සද්ධර්මය දේශනා කිරීම සඳහා අද වැඩමාන්ටේ දිනේ අතිපූජනීය එල්ලාවල විතනන්ද ස්වාමින් වහන්සේ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 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු ලබන සෙනසුරාදා රාත්‍රී ධර්ම දේශනාවට සම්බන්ධ වීමටයි හැම දිනම සූදානම් වෙලා ඉන්නේ. මේ ධර්ම දේශනා මාලාව තුළ අපි පැහැදිලි කරගෙන ආවේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය වන ගිහියෝ පැවිදි ඕනම ශ්‍රාවකයෙක් බුදුහාමුදුර අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අවබෝධ කරගන්න නම් පළමුව සෝතාපට්ටි අංග හතරක් සමන්ලඟ ප්‍රගුණ කරන්න ලබා ගැනීමට අවශ්‍යයි කියලා. ඒ සෝතාපට්ටි අංග හතරේ ප්‍රධානාංගයක් තමයි යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය නමැති සෝතාපට්ටි අංගය වර්ධවා තේරුම් ගැනීම හේතුවෙන් අපි අපි ළඟ සාමාන්‍යයෙන් තියෙන සාමාන්‍ය බෞද්ධයෙක් ළඟ හුඟක් වෙලාවට පිළිටන සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ හා ධම්මානුධම්ම ප්‍රතිපදාව තමන් ළඟ තියාගෙන මේ යෝනිසෝ මනසිකාරය කියන ඒ අදුපාඩු වෙච්ච සෝතාපට්ටි අංගය සම්පූර්ණ නොකර කාලය ගත කිරීම හුඟක් වෙලාවට සිදු වෙනවා. මෙන්න මේ ස්වභාවය අත්හැරලා යෝනිසෝමනසිකාරයේ මොන වගේ දෙයක්ද ඒ වඩාගන්නේ කොහොමද කියන පැහැදිලි කිරීමේ මාලාවක් තමයි මේ ධර්ම දේශනා නවයකින්ම සිදු කරේ. අද 10 වෙනි දේශනාවයි. මේ සෝතපට්ටි අංග දේශ සූත්‍රයේ පැහැදිලි කිරීම මේ දේශනාවෙන් අවසන් කරනවා. මේ පින්වතුන්ට පැහැදිලි කරගෙන අවසාරාංශ වශයෙන් යෝනිසෝ මනසිකාරය ලැබෙන ක්‍රමය සතර අතිපට්ඨානයේ වැඩිමෙන් ලබා ගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්නති මනසිකාරයට කියන නම. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරේ හදන අවස්ථාවේදී තියෙන මනසිකාරයයි. දැන් අපි මා සංසාරගත වන සත්‍යේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ඉන්න අවස්ථාවේ තියෙන අයෝනිසෝ මනසිකාරයයි. උදාහරණයක් විදිහට මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන කොටත් අපිට තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයක් මිසක් යෝනිසෝ මනසිකාරය නෙවෙයි. යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ සතර සතිපට්ඨානීය වඩන අවස්ථාවේ. සතර සතිපට්ඨාන භාවනාවක් කරන අවස්ථාවක විතරයි. දැන් යෝනිසෝ මනසිකාරය වැඩිමෙන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් සීල ශික්ෂාව සිල් රැකීමෙනුත් ඒ වගේම සමත භාවනා මගින් සමාධි ශික්ෂාවක් සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් ඒ දෙකේම යෝනිසෝ මනසකාරය නෑ. යෝනිසෝ මනසකාරය පිහිටන්නේ ප්‍රඥා ශික්ෂාව තුලයි. එමනම් සතිපට්ඨානයේ වඩන විට යෝනිසෝ මනසකාරය තියෙනවා. මේ දේශනාවලින් පැහැදිලි කරා නිවේශවල ගත කරන සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන පින්වතුන් පින්වතුන්ට ඉතා පහසුවෙන් යෝනිසෝ මනසිකාරය ලබා ගන්න සක්මන් භාවනාව ඒ වගේම ආනාපාන සති භාවනාව යොදා ගන්න ආකාරය. ඒකම මේ යෝනිසෝ මනසිකාරය වඩ아가න යන ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරුවෝ පෙන්නනවා බාධා කරන ධර්මතා 10ක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයේට පාක්ෂික ධර්ම 37ක් තියෙනවා කියලා. යෝනිසෝ මනසිකාරයට බාධා කරන ධර්මය යෝනිසෝ මනසිකාරයට බාධා කරන ධර්මය මාර්ගාක්ෂික ධර්ම දෙකක් ඒ වගේම යෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම බෝධිපාක්ෂික ධර්ම දෙකක් ධර්මානුකූලව අපිට තේරුම් ගන්න පුළුවන් මාර්ගාක්ෂික ධර්මයක් තියෙනවා බෝධිපාක්ෂික ධර්මයක් තියෙනවා සතරාතිපට්ඨානේ වඩනකොට යෝනිසෝමනසිකාරය පුරුදු කරනවා පුරුදු වෙනකොට පුහුණු වෙනකොට අපිට බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා වගේම මාරපාක්ෂික ධර්ම යටපත් වෙනවා. දැන් මාරපාක්ෂික ධර්ම 10 ගැන විස්තර කරා බෝධිපාක්ෂික ධර්ම ගැනත් අපි විස්තරයක් සිදු කරා. යෝනිසෝමනසිකාරය වැඩෙනකොට මාරපාක්ෂික ධර්ම 10ක් යටපත් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙන බව පැහැදිලි කරා. දැන් එතෙන්දී මේ පින්වතුන් වටහා ගන්න ඕනේ යෝනිසෝමනසිකාරය සම්පූර්ණ වෙන අවස්ථාවේදී මාරපාක්ෂික ධර්ම 10ම යටපත් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම 29 සම්පූර්ණ වෙන්න ඕනේ. ප්‍රතිපස්සේ ධර්ම 29 සම්පූර්ණ වෙන තැන ඇති වෙන ධිට්ඨිය තමයි සම්මා ධිට්ඨිය. එහෙනම් ඒ සම්මා ධිට්ඨිය ලැබෙනකොට ශ්‍රාවකයාගේ අර සෝතාපට්ටි අංග හතරම පිහිටලා තියෙන්නේ, වැඩිලා තියෙන්නේ, සම්පූර්ණ වෙලා තියෙන්නේ. දැන් මේ අනුව තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු සංසාර විමුක්තිය ගිහිව පැවිදි ශ්‍රාවකයෙකුට ලැබෙන්නේ. නමුත් හුඟක් අය විශ්වාස කරලා කරනවා වෙනත් ක්‍රමවලට මේ කියන සංසාර විමුක්ති මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කියලා. ඒකම අපි පහුගිය ධර්මදේශනාවේදී පසුගිය ධර්මදේශනාවේදී මතක් කරලා දුන්නේ හිත වෙනස් කාරණයක්. මේ යෝනිසෝමනිස්කාරයේ වඩලා යම්කිසි පුද්ගලෙක් ඒ තමන් ළඟ තියෙන මානපාක්ෂික ධර්ම 10 යටපත් වෙලා තමන්ගේ බෝධිපාක්ෂික ධර්ම අ 29ක් සම්පූර්ණ කරලා සම්මාදිට්ඨිය එනකොට යන සම්මාදිට්ඨියෙන් ලැබුණට පස්සේ නැත්නම් යෝනිසෝමනසිකාරයේ දිනු කරනකොට පුහුණු වෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ ශ්‍රාවකයාට ආනිසංස හතක් ලැබෙනවා කියලා. මේ ආනිසංස හත ගැන විස්තර වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. මේ ආනිසංස හතෙන් හත පැහැදිලි කරා ගිය ධර්මදේශනාවේදී එකක් විස්තර කරා. ආනිසංස හත නම් කරලා තියෙන්නේ සත්තාන විසුද්ධිය තමයි පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය ශෝකය සමතික්‍රමාය වීම දුක ශෝකය සමතික්‍රමාය වීම දෙවෙනි ආනිසංසයයි. ඒ වගේම තුන්වෙනි ආනිසංශය පරිදීවේ සමතික්කමාය වීම. ඒ වගේම හතරවෙනි ආනිසංශයේ දුක අත්ංගමාය වීම. පස්වෙනි එක දෝමනස්සේ අත්ංගමාය වීම. ඒ වගේම හයවෙනි එක ඥායස් අධිගමාය මාර්ගඵල ඥාන ලැබීම නිබ්බානස සත්‍ය ක්‍රියාව කියන්නේ හත්වෙනි ආනිසංශයයි රහතන් වහන්සේ බවට පත් වීම. එහෙනම් මේ යෝනිස මනසකාරයේ වැඩිමෙන්මයි ඔය කියන සියලු ආනිසංස ලැබෙන්නේ. දැන් මෙන්න මේ ආනිසංස හතර සතිපට්ඨාන භාවනාවක් වැඩිමෙන් වෙනත් ආනිසංස ලැබෙන්නේ නැහැ ශ්‍රාවකයෙකුට. මේ ආනිසංස හත පමණයි ලැබෙන්නේ. එනිසාවෙන් සමාජයේ ඉන්න හුඟක් අය මේ ශ්‍රාවකයෝ දැනගත යුතුයි. සතිපට්ඨාන භාවනාව වැඩුවට ධානය වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරු දේශනා කරලා නැහැ ධ්‍යාන කියන ඒවා ලැබෙනවා කියලා අතිපට්ඨානෙ වැඩි. ආනිසංසහතිය නෑ. නමුත් යම්කිසි පුජ්‍යලේ මේ සතිපට්ඨාන භාවනාව සාර්ථකව පුහුණු කරගෙන යනවනම් Tamante භාවනාව හරියාකාරව සිදුවෙනවද නැද්ද? මේ කාරණේ විසඳගන්න හැකියාව තියෙනවා මේ ආනිසංසවල මුල් ආනිසංස ටික ගැන සැලකිලිමත් වුණා. එහිදී පළමු ආනිසංසය සත්තානං විසුද්ධියා කියන ආනිසංසය අපි පැහැදිලි කරා එය පංච නීවරණ යටපත් වීම කියලා. නමුත් මේ පංච නීවරණ යටපත් වීම කියන දේ හඳුනගන්න අපහසුයි ශ්‍රාවකයෙකුට. නමුත් එතනින් එහාට මේ සතිපට්ඨානයේ කාලයක් වඩනකොට අර බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම වගේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන කාලවලදී එයාට හඳුනගන්න පුළුවන් එක අනුසංශයක් තමයි ශෝකය සමතික්කමාය වෙන ගතිය. ශෝකය පරිදේවිය සමතික්කමාය ගුණයට එන. එය ශ්‍රාවකයාට තේරුම් ගන්න පුළුවන් මොකද මේක ලෞකික ස්වરૂපයක් ලෝකෝත්තර නෙවෙයි. වගේම දුක, දෝමනසය, අත්ංග මාය කියන ගුණය තරමද්දුරට වටහා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආනිසංස හතර ගැනයි අපි හොඳින් සලකා බලන්න වෙන්නේ. ඊළඟට පස් හයවෙනි ආනිසංසය හා හත්වෙනි ආනිසංසය ලෝකෝත්තරයි. මාර්ගඵල ඥාන සම්බන්ධයි. ඒතකොට සෝවාන් වුණාද නැද්ද? ඒ වගේ ඒවා ඇත්තටම Tamanta තීරණය කරන්න, ශ්‍රාවකයාට තීරණය කරන්න හෝ වෙනත් ශ්‍රාවකයෙකුට තීරණය කරන්න පුළුවන් ධර්ම විදිහට බුදුහාමුදුරු දේශනා කරන්නේ අනිවාර්යයෙන්ම සතිපට්ඨානයේ වැඩිම තුල මේවා ලැබෙන බවයි බුදුහාමුදුරු ධර්මයෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් අපිට මාර්ගඵල ඒ කියන්නේ හයවෙනි ආනිසංසය වන ඥායස්ස අධිගමාය හා නිබ්බාන සත්‍ය ක්‍රියාය කියන ආනිසංස දෙක තීරණය කරගන්න යන්නේ නැතුව ඊට මෙහා තියෙන ආනිසංශ සාර්ථක නම් ඒ ආනිසංශ වල ಗುಣ තියෙනවා නම් ඒ ශ්‍රාවකයාට නිහතමානීව තේරුම් ගන්න පුළුවන් මම මේ සිදු කරන සතිපට්ඨාන භාවනාව නැත්නම් මම වඩන යෝනිසෝ මනසිකාරයේ සාර්ථකයි කියලා. ඒක නිසාවෙන් දැන් අද දවසේ අපි මේ අවසාන දේශනාවේදී කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න යන්නේ මෙන්න මේ ආනිසංශ හතර ගැනයි. ශෝක පරිද්දවානම් සමතික්කමාය කියන ආනිසංස දෙක ඒ වගේම දුක්ඛ දෝමනස්සානම් අත්තංගමාය කියන ආනිසංස දෙක මොන වගේ එකක්ද? බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොන වගේ ධර්මයක්ද මේ? ශ්‍රාවකයෙක් මේ තේරුම් ගන්න උත්සාහ ගන්නේ කොහොමද? වටහා ගන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම සතිපට්ඨානයේ වැඩිම තුලින් ලැබෙන ඵලයක් මේ ආනිසංශයක්. එහෙනම් සතිපට්ඨාන භාවනාව නැමැති කෘත්‍යය තුලින් ලැබෙන ඵලයක් නම් ඒක සාකච්ඡා කරලා ඉගෙනගෙන දැනගන්න බැරි වෙන්න ඕනේ. පරම තේරුම් ගන්න එකයි. කාටෝන්‍ය තර්කානුකූලව ඉගෙනගෙන හෝ විස්තරයක් අහලා පොතක් කියවලා දැනගන්න පුළුවන් අනුමාන ඥානයක් විතරයි. නමුත් සතිපට්ඨාන භාවනාව වඩන පින්වතුන්ට මම මේ කියන කාරණා ටික ප්‍රායෝගිකව සමහර විට දකින්න පුළුවන් වෙයි. හඳුනගන්න පුළුවන් වෙයි. හඳුනගත්තොත් එයා කරගෙන යන භාවනාව සාර්ථකයි. වැරදි නෑ. න්‍යායාත්මකව මේ දේ දැනගත්තා කියලා කාටවත් වෙන යහපතක් නෑ. බුදුහාමුදුරේ එහෙම න්‍යායාත්මකව ධර්මයේ දැනගත්තා කියලා මේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා සඳහන් කරන්නේ. ප්‍රායෝගිකව සතිපට්ඨානෙ වැඩුවොත් මේ ධර්ම Taman ළඟ තියෙනවා කියලා අවබෝධ වෙවි. හරියට වඩලා තියෙනවා. දැන් බලමු මේ කියන ආනිසංස හතර ඉස්සෙල්ලා මොන වගේ ධර්මතාවද මේ කියන්නේ? මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. ඒතර අනිසංස දෙකක්. දුකයි දෝමනස්සයයි. අත්ංගමාය වෙනවලු සතිපට්ඨානෙ පුරුදු කිරීම තුළ. අත්තංග මායම් කියන එකේ තේරුම මමත්තේ මගේ නෙවෙයි වෙන්නේ. දැන් දුක මගේ වීම සංසාරගත සත්‍යයගේ ස්වરૂපයයි. දෝමනස්සේ මගේ වීම සංසාරගත සත්‍යයගේ ස්වરૂපයයි. සතිපට්ඨානයේ වඩලා යෝනිසෝ මනසිකාරයේ දිනු වෙනකොට යෝනිසෝ මනසිකාරයේ තියෙන අවස්ථාවේ ශ්‍රාවකයාට ලැබෙන ආනිසංසයක් තමයි දුක මගේ කියලා ගන්න නැතිකම. දුක මතයිති එකක් නෙමෙයි වෙන්නේ. ඒක තමයි අත්තරමයි කියන්නේ. දෝමනස්සය අත්තරමය වෙනවා. දෝමනස්සය මගේ නෙවෙයි වෙන්නේ. දැන් මේ පින්වතුන්ට තියෙන අයෝනිසමනසිකාරය. බලහින්න. ඒකින්ද දුක මගේ. දෝමනස්සයත් මගේ. එහෙනම් මේ අයෝනිසමනසිකාරයෙන් කොච්චර ජීවත් වුණත් දුක මගේමයි. දෝමනස්සයත් මගේමයි. නමුත් සතිපට්ඨානයේ වඩලා යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට දුක මගේ නෙවෙයි. දෝමනස්යත් මගේ නෙවෙයි. ඒකට එහාම සම්පේ ලබන්න නම් ඒ ගානට සතිපට්ඨානිය වඩන්න. රහතන් වහන්සේ දිහා බැලුවාම හැම මොහොතකම දුක මගේ වෙන්නේ අත්ංගමය වෙලා. රහතන් වහන්සේගේ හැම මොහොතකම දෝමනස්ය අත්ංගමය වෙලා. මොකද හේතුව රහතන් වහන්සේ වැඩ සිටින්නේ හැම වෙලෙම යෝනිසෝ මනසිකාරය. අපිට යෝනිසෝ මනසික අයෝනිසෝ මනසිකාරයේ තියෙනකොට දුක මගේ වෙනවා. දෝමනස්සය මගේ වෙනවා. ඒක අත්ංග මාය කියන ගුණය නෙවෙයි. දැන් ඊළඟට තේරුම් ගන්න ඕන ශ්‍රාවකයා දුක කියන්නේ මොකක්ද මෙතන? දුක කියන්නේ මේ අවස්ථාවේ තම අපේ ශරීරයෙන්, මිනිස්යාගේ ශරීරයෙන් නැත්නම් කයෙන් ඇතිවන අමිහිරි වේදනාව. ඒක තමයි දුක. එතකොට මෙතෙන්දී වෙන ඒවා ශෝකය, ඒ වගේ ඒවා දුක නෙමෙයි, මරණය දුක නෙමෙයි මේ කියන්නේ. මේකට දුක කියලා හඳුන්වන්නේ ශාරීරිකව අමිහිරි වේදනාව. ඒක දැන් මේ පින්වතුන්ට මේ වෙලාවෙත් තියෙනවා. මේ වෙලාවේ කියන්නේ බණ අහන්න වාඩි වෙලා ඉන්නවා ඒ වාඩි වෙලා ඉන්න කෙනෙක්ගේ ධනිෂ්ඨ රිදෙනවා නම් අන්න ඒකට කියන දුක කියලා. ඒ ඒ ධනිෂ්ඨ රිදෙනකොට ඒ රිදෙන කෙනාගේ ධනිෂ්ඨින්ද ඒ දුක මගේ. එහෙනම් මගේ ධනිෂ්ඨ රිදෙනවා කියලා තේරෙන්නේද දුක අත්ංගමය වීම නෙමෙයි. දුක මගේ වීම. මගේ දණිස රිදෙන හැමතැනම දුකක් තියෙනවා. මගේ කොන්ද රිදෙන හැමතැනම දුකක් තියෙනවා. මගේ ඔළුව රිදෙන හැමතැනම දුකක් තියෙනවා. දැන් අපිට ඔළුව රිදෙනවා නම් ඒ මගේ ඔළුවමයි රිදෙන්නේ. එතකොට ඔළුව රිදෙනවා මගේ ඔළුවම රිදෙනවා නම් අපි ළඟ තියෙන මානසිකාරය අයෝනිසෝ. නම් ඒක තමයි මේ කියන කතාව. එහෙනම් අපිට එහෙම දෙයක් අත්දකින්න නම් අපි සතිපට්ඨානයේ වඩලා පුරුදු වෙන්න. වඩපු අවස්ථාවේ ශාරීරික දුක අත්ංගමණය වෙනවා. මොන පළවෙනි ඒ හතර ආනිසංසය පස්වෙනි ආනිසංසය තමයි දෝමනස්සය. අත්ංගමණය වෙනවා. දැන් දුක කිව්වේ නම් ශාරීරිකව ලැබෙන අමිහිරි වේදනාවයි. කයට ශරීරයට දැනෙන අමිහිරි වේදනාවක්. ආහාර ගැනීමෙන් වෙන්න පුළුවන්. පරිසරයේ තියෙන වාතය, සුළඟ, වැස්ස ඒවාන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ගෙන් අනතුරකින් වෙන්න පුළුවන්. ශාරීරික පීඩා වලින් වෙන්න පුළුවන්. ඔය හැම තැනදීම අපිට දැනෙන්නේ දුකයි. ඔය දුක මට අයිති. මොකද දුක ඇති කරන්නේ මගේ ශරීර කොටසකින්. මගේ ශරීර කොටසන් නිර්මාණය කරපු මනුෂ්‍ය කාර්යය අයෝනිසොයි. එතකොට සතිපට්ඨානය කවුරු කවුරු හරි ප්‍රගුණ කරොත් ඔන්නේ මානසිකාරයේ යෝනිසෝ වුණාම දුක නැති වෙනවනේ දුක මගේ නෙවෙයි වෙන්නේ. දුක මගේ නෙවෙයි වෙන්නේ එහෙනම් ශරීර කොටස මගේ නෙවෙයි වෙන්නේ. ධනිස්ස වේදනාව තියෙන්න පුළුවන් ධනිස්ස මගේ වුණාම තමයි දුකක් වෙන්නේ. එතකොට ධනිස්සේ විඳීමක් තිබිලා ධනිස්ස මගේ නෙවෙයි නම් දුක නැහැ. ඔන්න අස්තංගමයි. එනිවා කතා කරලා තර්ක කරලා විසඳන්න පුළුවන් ඒවා නෙවෙයි ප්‍රායෝගිකව භාවනා කරොත් යෝනිසෝ මනසිකාරයේ වැඩුවොත් අත්දකින්න පුළුවන් දේවල්. එහෙනම් නිකම්ම නිකම් තරක ස්වરૂපය. ධර්මයට ගලපලා වැඩක් නැහැ. ප්‍රායෝගිකදී න්‍යායාත්මකව විස්තර කරාට, ඇහුවට, කියෙව්වට, තර්ක කරාට ලැබෙන ඵලයක් නැහැ. එහෙනම් මේ ගතිපත්තානේ ආනිසංසත් තර්කයෙන් ලැබෙන එකක් නෙවෙයි පුහුණුවකින් ලැබෙන එකක්. ඊළඟට දෝමනස්සේ කියලා බුදුහාමුදුරුවෝ ධර්මයේ පෙන්වන්නේ දැන් අපිට තියෙනවා අරමුණු ගන්න මිනිස්සෙකුට ඉන්ද්‍රිය හයක්. ඒකට දුක කාය ඉන්ද්‍රියෙන් හටගන්න එකක්. කාය ඉන්ද්‍රිය කාය විඥාණය අරුණට පස්සේ විඥාන නැත්නම් ඉන්ද්‍රියන් තියෙනවා අපිට පහක්. ඉතුරු වෙලා. ඇස්, කන්, නාස, දිව, මනස. දැන් කයට ස්පර්ශයක් දැනෙලා ඒක අමිහිරි වේදනාවක් උපදවනවා නම් ඒක දුකක් වෙනවා. ඒ වගේම ඇහැට රූපයක් පෙන්ලා ඒ පේන රූපය අපි අකමැති රූපයක් නා. අපි කැමති නැති රූපයක් ඇහැට පේන වෙලාවක අපි කැමති නැති සද්දයක් කනට ඇහෙන වෙලාවක අපි කැමති නැති ගන්ධයන් නාසයට ආග්‍රහණය වෙන වෙලාවක අපි කැමති නැති රසක් දිවට ස්පර්ශ වෙන වෙලාවක අපි කැමති නැති අරමුණක් මනසට එන වෙලාවක හටගන්නේ ධර්මතාවයේ දෝමනස්ය. ඒකට කයෙන් විතරක් ඇති වෙන අමිහිරි වේදනාව දුකයි අනිත් ඉන්ද්‍රියන් වලින් අරමුණු එන වර්තමාන මොහොතේ ඒ මොහොතේ ඇති වෙන අරමුණ නිසාවෙන් ඇතිවන අමිහිරි වේදනාව දෝමනස්සයයි. එහෙනම් සතිපට්ඨානය වැඩිමේ යෝනිසෝ මනසිකාරයේ ඉන්න යෝනිසෝ මනසිකාරයේ පවතින වෙලාවක ඇහැට රූපයක් පෙන්වම ඒ පේන රූපයේ අමිහිරි ස්වરૂපයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ අමිහිරි ස්වરૂපය විඳින පුද්ගල භාවයක් නැති වෙනවා කියන එකට ධර්මානුකූලව දෙන විස්තරය තමයි දෝම නස්සාන අත්තංගමයි. ඒ කියන්නේ අමිහිරි දෝමනස්සයක් අයිති කෙනා නැති කරලා. රහතන් වහන්සේ ඉන්නේ මේ මට්ටමේ. ඇහැට රහතන් වහන්සේට රූප පේනවා කනට ශබ්ද ඇහෙනවා ඒ පේ ඇහෙන පේන රූපේ රහතන් වහන්සේ අමනාප රූප තියෙන රූප තියෙනවා මනාප රූප තියෙනවා ඒක තේරුම තමයි. ඒවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පැහැදිලිව බුදුහාමුදුරෝ දේශනා කරනවා. රහතන් වහන්සේට පේන දේ තුල මනාප අමනාප ස්වરૂප දෙකක් තියෙන අරමුණ. ඒ වගේම අමනාප දෙයක් පේනකොට රහතන් වහන්සේට දෝමනස්සයක් ඇති වෙනවා. ඒ දෝමනස්සේ අපිට ඇති වෙන දෝමනස්සේ වගේ නෙමෙයි. වෙනස තියෙන්නේ දෝමනස්සේ අත්ංගමාය ගුණයෙන් යුක්තයි රහතන් වහන්සේ. අපි ඇහැට පේන නරක රූපයේ නිසාවෙන් අපහසුතාවයට පත් වෙන ගුණේ යුක්තයි. කුජල භාවයෙන් යුක්තයි. අපිට කියනවා දෝමනසය අත්ංගමාය ගුණේ නෑ කියලා. මගේ මට පෙනුණා නරක දෙයක්. මේ හැඟීම අපිට. ඔන්නයේ ස්වરૂපය සතිපට්ඨානයේ වැඩුවම අහක් වෙලා යනවා. යෝනිසෝමනසිකාරය තුල ওই ස්වરૂපේ නෑ. ඇහැට කනට නාසයට දිවට කයට මනසට කයට නෙමෙයි මනසට එන අරමුණක අමිහිරි අරමුණක ඇති වෙන වේදනා ස්වરૂපය සමාංගයේ මමත්වෙන් සලකන්නේ කියන එකයි මේකේ තේරුම. මේ ගුණය ලැබෙන්නත් සතිපට්ඨානයේ වැඩෙන්න ඕනේ යෝනිසෝමනසිකාරයේ පවතින්න ඕනේ. අයෝනිසෝමනසිකාරයේ තියෙන හැම වෙලෙම අර මමත්වෙන් සලකලා පීඩාවටපත් වෙනවා ඇහැට පේන රූපේනුත් කනට ඇහෙන අමීරු ශබ්දේනොත් මනසට එන අරමුණු හැම එකකින් ඒකත් එතකොට ශ්‍රාවකයා දැනගත යුතුයි මේ ස්වરૂපය සතිපට්ඨානයේ වර්තමාන අරමුණේ සතිය පවත්වන භාවනාව දියුණු කරගත්ත ශ්‍රාවකයෙකුට අත්දකින්න හම් වෙනවා භාවනා කරන කාලේ. තවත් අපේ හිතේ නැවත අර මුල් ස්වરૂපයටපත් වෙනවා. ඊළඟට වඩා වැදගත් වෙන සාධක දෙක නම් මේකේ ආනිසංස දෙක නම් දෙක හා තුන ආනිසංසයි. මම පැහැදිලි කරන්න ගියේ අර දුක දෝමනස්ය හඳුනගන්න නැතුව ශෝකය පරිදේවේ කියන කඳුනගන්න බෑ. දැන් දෙක ආනිසංසය දෙක හා තුන ආනිසංස දෙක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ශෝකය සමතික්කමාය ගුණයකට යනවා. පරිදේවේ සමතික්‍රමාය ගුණයකට යනවා. එතන මේ ආනිසංස දෙක. සතිපට්ඨානෙ වැඩි වීම තුළ යෝනිසෝමනසිකාරයේ වැඩි වීම තුළ අනිවාර්යයෙන්ම ශ්‍රාවකයාගේ ශෝකිය සමතික්‍රමාය වෙනවලු. ඒ වගේම පරිදේවේ සමතික්‍රමාය වෙනවා. දැන් ඉස්සෙල්ලාම මේ සමතික්කමාය කියන පදේ අර්ථය දැනගන්න. සමතික්කමාය කියන්නේ ඉක්මවනවා කියන ගුණය. එහෙනම් සතිපට්ඨානයේ වැඩිමෙන් පමණයි සතිපට්ඨානයේ වැඩිම නැමැති ඒකායන ක්‍රමයෙන් පමණයි සංසාරගත සත්‍යයේදී ශෝකය ඉක්මවන්න පුළුවන්. පරිදේවේ ඉක්මවන්න පුළුවන්. ඊළඟට ශ්‍රාවකයා ඉගෙන ගත යුතු මොකද්ද මේ ශෝකය කියන්නේ? පරිදේවේ කියන්නේ මොකද්ද? මේ ශෝකය කියන දේ හටගන්නේ ඇස් කන් නාස දිව කය කියන පංච ඉන්ද්‍රිය. ශෝකයට ගැනීමේ හැකියාවක් නැහැ ඇහැට. ඇහැට රූප මෙල්ල කාටවත් ශෝකේ හටගන්නේ. කනට ශබ්ද ඇහුන මොහොතේ ශෝකේ හටගන්නේ. එතකොට හටගන්නේ ශෝකේ නෙවෙයි දෝමනස්සය. දැන් ඇහැට නරක රූපයක් පේන මොහොතේ හටගන්නේ දෝමනස්සයයි. කනට නරක ශබ්දයක් ඇහෙන මොහොතේ හටගන්නේ දෝමනස්සයයි. කයට නරක වේදනාවක් දෙන පොට්ටබ්බයක් ස්පර්ශ වුණාම හටගන්නේ දුකයි. එහෙනම් කයෙන් ඇති වෙනවා දුක වර්තමාන මොහොතේ අනිත් ඉන්ද්‍රියන් වලින් වර්තමාන මොහොතේ ඇති වෙන්නේ දෝමනස්යයි. අකමැති අරමුණේ ඉඳලා. නමුත් ශෝකය කියන්නේ මනසින් විතරක් ඇති වෙන ධර්මතාවය. මනෝ ඉන්ද්‍රියෙන් විතරයි ශෝකය ඇති වෙන්නේ. මනෝ ඉන්ද්‍රියෙන් ශෝකය ඇති වෙන්න වර්තමාන අරමුණ අවශ්‍ය නැහැ. දැන් ඕන වෙලාවක දැන් ඇහැටනම් නරක රූපයක් පේන්නේ නරක රූපය ඇහැ ඉදිරියේ තියෙන්න ඕන. කනට නරක ශබ්දයක් ඇහෙන්න ඒ ශබ්දයේ ඇහෙන්න පරිසරයේ තියෙන්න ඕන. ඒකට දෝමනස්ය හට ගන්න. එහෙනම් වර්තමාන අරමුණක් සම්බන්ධ කරගෙනමයි දෝමනස්ය ඇති වෙන්නේ. නමුත් සෝකය වර්තමාන අරමුණක් සම්බන්ධ කරගන්න ඕනේ. හිතෙන් මේ ශෝකය ඇති කරන්නේ. මේක තමයි ධර්මම දුක. ශෝකය. මේ සංසාරගත දුක් වලින් ධර්මම දුක ශෝකය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ශෝකය කියන මේ දුක නැත්නම් මේ ශෝකය කියන ධර්මය සංහාවේ සංහාවේ නිසා ජනනි වෙන එක. සංහාය ජායති සෝකෝ. එහෙනම් තණ්හාව නැමැති මේ සංසාර කාරකය එහෙනම් සංසාරයෙන් නිර්මාණය කරන තණ්හාවෙන්ම උපදින දෙයක් සෝකී. ඒක තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති බය. තණ්හාය විපමුක්තස්ස නත්ති සෝකෝ කුතෝ බය. මේක අපිට අහන පුරුදු ධර්ම ගාතාවක්. එහෙනම් මේ ශෝකය ප්‍රබලයි. මොකද තණ්හාවමයි මේකේ මුල. ශෝකය ඇති වෙන්නේ මනෝ ඉන්ද්‍රිය හරහායි. ශෝකය ඇති වෙන්නේ වර්තමාන අරමුණු බලපාන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන්ට මේ බණ අහන ගමන් ශෝකය ඇති වෙනවා. ඇති කරන්න පුළුවන්. බොහොම සරලව ඇති වෙනවා. හේතුව තමයි දැන් මේ බණ අහන ගමන්ම Tamanta මතක් වෙනවා යම්කිසි විදිහක දෙසර දොරේ කරන්න තියෙන අත්‍යවශ්‍ය එකක් කරන්න බැරි වුණා කියලා. ධානකේ දොර වහලා ඉන්න බැරි වුණා කියලා. බණහන්ද වාඩි වුණා. තමන්ගේ නිවසේ ප්‍රධාන දොර ඇහිමිනේ. දැන් ඒක මතක් වෙන්නේ බණ අහනකොට. මේක මතක් වෙන්නේ පංචේන්ද්‍රයන් නෙමෙයි මනෝ ඉන්ද්‍රියට. මතක් වෙනකොටම ඇති වෙන්නේ දෝමනස්සය. නරක අරමුණක් මනසින් ආවා. නමුත් ඒ දෝමනස්සේ එක්ක මෙයාට පුළුවන් මනසට ඒ දොර ඇහි වහන්න බැරි වෙච්ච එක හේතුවේ වෙන්න පුළුවන් හානි සිහි කරන්න. හොරු පනින්න පුළුවන්. එහෙනම් තමන්ගේ සිහි කල්පනාව අඩුකම ගැන සැලෙන්න පුළුවන්. මේ ඔක්කොම ශෝකයයි. ඒ කියන්නේ අතීත අරමුණක් මතක් කරගෙන ඒ අතීත අරමුණ සිහිපත් කරගෙන වර්තමානයේ සිදු කරන පීඩාව ශෝකයයි. එහෙනම් අතීතයේ ඕන දෙයක් මේකට සිහි කරන්න පුළුවන්. ශෝක වෙන්න අතීතයේ ඕනම අරමුණක් ගන්න පුළුවන්. අතීත අත්දැකීම් ඕන එකක් ගන්න පුළුවන්. එහෙන් ගත්තේ කණින් ගත්තේ ඕනම අතීත අරමුණ වර්තමානයේ ශෝකී වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ඇහැට ඊයේ දවසේ අප්‍රිය රූපයක් නෙමෙයි ප්‍රිය රූපයක් ලැබුණා. උදාහරණයක් විදිහට අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා ඈත ප්‍රදේශයක ඉඳලා ඊයේ ගෙදර ආවා. ඒකට දැන් තමන්ගේ දරුවා දැකීම අම්මට ප්‍රිය රූපයක්. ඒක පුතා දැක්කා වුණාම ඊයේ ඒ ඊයේ දවසේ පුතා දකින්න මොහොතේ අම්මට සතුටක් තියෙනවා. ඒ අම්මට පුතා දකින්නකොට කවදාවත් දෝමනස්යක් හටගන්නේ නැහැ. සතුටක් හටගන්නේ. නමුත් අම්මා ඒ දරුවා ඒ ඊයේ ඇවිදින් ඊයේ ගියා. අද අම්මා බණ අහනවා. මේ වෙලාවේ බණ අහනවා. බණ අහන අම්මට ඊයේ ආපු පුතා මතක් වුණොත් අහන බණ වලට වැඩිය අර පුතා හින්දා සෝකේ. එහා අතීත සියලු දේ මේකට ගන්නකෝ. දැන් ඒ වගේම දැන් මේ වෙලාවේ බනහන අම්මට හෙට තමන්ගේ පුතා එනවා කියන එක දැනගෙන ඉන්නවා නම් ඒ පුතා හෙට එයි කියන එක මතක් වෙන්න පුළුවන්. ඒක සතුටක්. ශෝකේ නෙවෙයි. හිතට හෙට පුතා එයි කියන එක බනහන වෙලාවේ මතක් වුණා සතුටක්. නමුත් එහෙම සතුටට ශෝකයේ මේ ඉන්දගෙන ඉන්නේ වැඩි වෙලා. මොකද කරන්නේ? ශෝකය කියන ධර්මය આવොත් හිත පුතා ඒ කිව්වට එනවා කිව්වට මොකක්hari වෙන හේතුවක් උඩ නෑවිදින් ඉන්න පුළුවන් වෙයි. බාධකයක් එයි කියලා මනසින් හැදියකි මතේ. අන්නේ මතය සුඛය. එහෙනම් දැන් ඕනම සතුටු දෙයක් අතීතයේ වෙච්ච එකක් වර්තමානයේ මතක් කරලා ඒ සතුට සෝකයක් බවට හැරෙනවා. ඕනම දුක් වෙච්ච දෙයක් වර්තමානයේ මතක් කරලා සෝකයට ආහාර වෙනවා. එහෙනම් මේ සෝකය කියන එකට සතුටක් ආහාර දුකක් ආහාර. ඒ කියන්නේ පසුගිය සිද්ධියේ සියල්ල මේක හොඳ එකක් ආහාර මේකේ නරක එකක් ආහාර. ශෝකයට පුළුවන් හොඳ දේ නැහැ කියලා ශෝක වෙන්න. නරක දේ ලැබුණා කියලා ශෝක වෙන්නත් පුළුවන්. ඒ වගේ අනාගතය ගත්තම ශෝකයට පුළුවන් හොඳ දේ නොලැබෙයි කියලා ශෝක වෙන්නත් නරක දේ ලැබෙයි කියලා ශෝක වෙන්නත්. එහෙනම් දැන් ඔය ශෝකය කියන එක මහා ප්‍රබලම සංසාර කාරකයයි. ශෝකයෙන් තොර ජීවිතයක් නැහැ. උදාහරණයක් විදිහට ශෝකය මේ පින්වතුන්ට ශෝකය යදාගෙන ඕනම දෙයක් ඕනම සතුටක් විඳිනකන් ශෝකය හොරෙන් බලයි. මොකද සංසාරගත සත්‍යයේ සියලුම සතුට වර්තමානයේ සංසාරගත සත්‍යයේ සතුට අනාගතයේ ශෝකයේ ආහාර. මේ තමයි මේ සංසාරයේ තියෙන භයානකම පැතිකඩ. දැන් ධර්මයක් විදිහට මේ වින්වතුන්ට මේ වෙලාවේ බණහන. මේක සතුටක්. මේ සතුට බණහන කවුරු හරි සතුට වෙනවනම් ඒ සතුට වෙන එක්කෙනාගේ ශෝකය බලා ඉන්නවා. එයාට අවස්ථාව වෙනකම් මේ සතුට ආහාර කරගන්න. එදාට එයා සතුටු නෑ දුකයි. කොහොමද ඒ වෙන්නේ? දැන් බණ අහලා කවුරු හරි මේ වෙලාවේ සතුටු වෙනවා නම් බණ ඉවර වුණාට පස්සේ බණ ඉවරයි කියලා ඉන්නේ මොකද්ද? අන්න සෝගේට ආහාර. මන අහනකොට සතුටු නම් මන නැති වෙච්චම සෝගේට පුළුවන් එක දුකක් කරන්න. දැන් අලුත් ඇඳුමක් ගත්තා ඒ ඇඳුම අඳලා ඉන්නේ එක සතුටක්. ලෝකේ බලා ඉන්නවා සතුටු වෙන්න අරිනු. ටිකක් කල් ගියා මේ ඇඳුම පරණ වෙනකොට ඒ ඇඳුමින්ම අඳින එක දුක. එතකොට සෝගේ තමයි මේකේ ආහාර කරගන්නේ. ඕක සියලුම ජීව ක්‍රියාවලියට සම්බන්ධයි. වර්තමානයේ සතුට ශෝකයේ අනාගතයේ ශෝකයට ආහාරයක් වෙනවා. ඒකට මේ ශෝකයේ ශෝකයට කරන්න පුළුවන් දෙයක් නෑ අපිට. දැන් ශෝකය යටපත් කරන ශෝකය රකින්න පුළුවන් ශෝක වෙන එක රකින්න පුළුවන් සීලෙන්. ධර්මදුරට සම්පූර්ණ බෑ. ඒ වගේම ශෝකය යටපත් කරන්න පුළුවන් සමත භාවනාව. නමුත් සංසාර කෙලවරක් නෑ. ශෝකය ආයෙ ලියලනවා. යටපත් කරාට කර්ම ලෝකේ හිටියත් ඒක ඉවර වෙනකොට ආයෙ ශෝකය දල්වනවා. යටපත් කරන්න පුළුවන් සමත භාවනාවෙන්. දැන් බුදුහාමුදුරුවෝපේන හොයාගත්ත මේ සතිපට්ඨාන භාවනාවේ ශීශීෂී භාවය තමයි මේ යටපත් කරන ශෝකය ඉක්මවන්න පුළුවන්. ඉක්මවනවා කියන්නේ මොකද්ද? ඉක්මවනවා කියන්නේ ශෝකය ගලාගෙන ඉන්නේ මනෝමය අරමුණක් විදිහටයි. දැන් ශෝකයේ සරල ශෝකයක් නම් කුඩා ශෝකයක් නම් මේ පින්වතුන්ටත් පුළුවන් ඇහැ කන නාස පංච ඉන්ද්‍රිය වලින් ඒ ශෝකය දැනට අහක් කරගන්න ඉක්මවන්න ඒ කියන්නේ උදාහරණයක් විදිහට මැරිච්ච ආච්චම්ම මතක් වෙනවා ශෝක ඇති ඉතින් ශෝකය යටපත් කර හැකි මේ පින්වතුන්ට රූපවාහිනිය දාලා ටෙලිනාට්‍යයක් බලන්න ශෝකේ යටපත් වෙනවා ඉක්මෝන නමුත් ඔය ඔය ක්‍රියාවලියේ පංච ඉන්ද්‍රියන් වලින් මනෝ ඉන්ද්‍රියෙන් එන ශෝකේ යටපත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා හැම ශෝකයක්ම බෑ ඉක්මවන්න බෑ නමුත් සතිපට්ඨානයේ වැඩුවොත් වර්තමාන මොහොත අවබෝධ කරගත්තොත් නැත්නම් මේ කයේ ධාතු ගුණ ප්‍රකට කරගත්තොත් ඒ ධාතු ගුණ ප්‍රකට වෙච්චි යෝනිසෝ මානසිකාරයට පුළුවන් ඕනම ශෝකයක් ඉක්මවන්න. ශෝකී අරමුණු මනසින් ඉවත් කරලා කයේ කායගත සතියකට යන්න පුළුවන්. අනේ ශෝකී මනසෙන් එන ශෝකී අරමුණ ඉක්මෝලා නඩපාත් කළ යටපත් කරගන්න. ඒක ඉදිරියට අරගෙන කායික කායගත සති සතිපට්ඨාන අරමුණකට ගන්න පුළුවන් ශක්තිය සතිපට්ඨාන භාවනාවේ තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි ශෝකයේ ඉක්මවන්නෝ කියන්නේ. පරිදේවය කියන්නේ ශෝකයේ පිටත ගලා යන හැඬීම, වැළකීම වගේ වැළපීම වගේ අපි සාමාන්‍යයෙන් සිදු කරන ශෝකයේ බාහිර ස්වરૂපය. මේකත් ඉක්මවන්න පුළුවන් සතිපට්ඨානෙට. වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ ශෝකයේ ඉක්මවන්න පුළුවන් ක්‍රමයක්. පරිදේවය ඉක්මවන්න ක්‍රමයක්. ඉතින් මේ පින්වත්තුන්ට මේ දේශනා මාලාවේ අද දවසේ අවසන් කරන්නේ සෝතපට්ඨාන සූත්‍රයේ 10 වෙනි දේශනාව. මෙහිදී පැහැදිලි කරා සෝතාපට්ඨියංග සම්පූර්ණ වීමෙන් ඒ ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිඵල ආනිසංස මේ පැහැදිලි කරේ අවසාන දේශනාවේ ඊට පෙර පැහැදිලි කරා මේ පින්වතුන්ට ඒ ආනිසංසය ඒ වගේම සෝතාපට්ඨියංග හතර ලක්ෂණ යෝනිසෝමනසිකාරය වැඩිීමේදී ඇතිවන බාධා ප්‍රයෝජන ගැන කතා කරා මේ සෑම කරුණක්ම කතා කරලා තමේ පින්වතුන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිතයට සෝතාපට්ඨියංග සම්පූර්ණ කරගැනීමෙන් ඒ සංසාර මුක්තිය අවබෝධ කරගන්න. ඒ සෑම දිනම මේ සඳහා සතිපට්ඨානෙ වැඩි යුතුයි. අද දවසේ <clears throat> මේ දේශනාවට නියමිත කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නියමිත කාලය අවසන් වෙනවා සමගම ඒ දේශනා මාලාවම අද දවසේ අවසන් කරනවා. අවසන් ආකාශත්තාස බුම්මත්තා දේවානා ගාමහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානා ගාමහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු ලෝකසාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානා ගාමහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන්තරක්ඛන්තු ලෝකසාසනං සෝතාපට්ටි අංග දේශනාවේ 10 වන දේශනාවටයි ඔබ සවන් දුන්නේ වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් කරන් උන්වහන්සේට ශක්තිය දැන ලැබේවා. තුන්වන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවය චිර ජීවන ලැබේවා. උන්වහන්සේ පතන බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අතිපූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ මියඟ ධර්මානුශාසනාව ඔක්තෝබර් මාසයේ 14 වනදා ප්‍රචාරය වෙනවා. ධර්මදේශනාවට සම්බන්ධ වූ හැමදෙනාට ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාටම උතුම් වූ නිවන් මඟ හෙළි වේවා.